පාතාල ලෝකයේ පිරිස් මැතිවරණ ව්‍යාපාරයකට වෙඩි තියලා තියෙනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරයේ දෙන අය තමයි විපක්ෂයට වෙඩි තියන්නේ. දැන් ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරයකට වෙඩි තියලා තියෙනවා. ඒ පිටිපස්සේ ඉන්න පිරිස් උත්සාහ කරන්නේ මේ යුක්ති සහගත මැතිවරණ ව්‍යාපාරය ලේවැකුණු දෙයක් වඩ පත් කළා ජාතික ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් කරන්න. ඒ පිරිස් දැඩිව මර්ධනය කළ යුතුයි. ඒ පිරිස් වලට නැවත මේ රටේ දේශපාලනය හසුරවන්න අපි ඉඩකඩ ලබා දිය යුතු නෑ මිත්‍රෝනි.